ඒ ධර්මය සියලු දෙව් මිනිසුන්ට යහපත පිණිස පවතින දෙයක්. සියලු දුක් කෙලවර කිරීම පිණිස පවතින උතුම් දෙයක්. ඒ නිසාම තමයි මේ ධර්මය ස්වකහාත ධර්මයක් බවට පත් වෙන්නේ. ඒ වගේම මේ ධර්මය තුළ තමන් කරන කෙනෙකුට ධර්ම මාර්ගය අනුගමනය කරන කෙනෙකුට තමන්ගේ ජීවිතය තුළ ඒ සැනසීම උරුම කරගන්නට ජීවත් වෙනකොටම පුළුවන්කම තියෙනවා. ඒක මේ බුද්ධ ශාසනයක ලබන්නට පුළුවන් සුවිශේෂ දෙයක්. අග්‍රතම ශ්‍රේෂ්ඨතම ප්‍රතිඵලය අපිට ලබන්නට පුළුවන්කම තියෙන්නේ ජීවත් වෙනකොට. ඒ ජීවත් වෙනකොටම ලබන ශ්‍රේෂ්ඨ ප්‍රතිඵලය ප්‍රතිලාභය කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ නිවැරදි මාවතක් නිවැරදි මාර්ගයක් අපට දේශනා කරලා තියෙනවා. ඒ නිවැරදි මාවතේ නිවැරදි මාර්ගය අනුගමනය කළ යුතු වෙනවා. ඒ අනුගමනය කිරීම තුළින් තමයි අපිට ඒ උත්තරීතර தত্ত্বය තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ සඳහා උත්සාහය, ඒ සඳහා වීරය, සිහිය මේ දේවල් අත්‍යවශ්‍ය ගුණාංගයන් විදිහටයි අපට දකින්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ උත්සාහය වීර්ය නැතිනම් සිහිය ආදී මේ දේවල් සමග යෙදුණු ප්‍රඥාව බොහෝ දිනෙකට හිතසුව පිණිස පවතින දෙයක්. බොහෝ දිනෙකට ඒ උත්තරීතර ධර්ම ප්‍රතිලාභයට හේතු වෙන්නේ එබඳු වූ ගුණ ධර්මයන්ගෙන් පෝෂණය වීම. ඒ පිළිබඳව දක්වන්නේ සම්මා දිට්ඨිය, සම්මා වායාමයේ සහ සම්මා සතිය කියන මේ උතුම් අංග ටික යම් කෙනෙකුගේ ජීවිතයේ මූලික අංගයන් බවට පත් වෙනවා නම් ඒ මූලික අංගයන් බවට පත් වීම තුළ ඔවුන්ට මේ ශාසනයේ නිවැරදි අග්‍රතම ශ්‍රේෂ්ඨතම ප්‍රතිඵලය ලබන්නට පුළුවන්කම තියෙනවා කියලා. ඉතින් ඒ සඳහා අවශ්‍ය වන කරුණු කාරණා ඒ සඳහා අපේ ජීවිතයට අවශ්‍ය වටපිටාව තමයි අපි නොඑක් දහම් පරයයන් ඔස්සේ සාකච්ඡා කරන්නේ. ඒ ධර්ම දේශනාවක් කියනකොට ඒ ධර්මයේ ශ්‍රවණය කිරීම අපි කලින් අහපු නැති දේවල් අපිට අහගන්නට පුළුවන්කම තියෙනවා අසුතං සුණා. ඒ වගේම සුතං පරියෝධපි ඒ අහගත්ත දේ අපිට පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මෙබඳු වූ ආනිසංසදායක දෙයක් ධර්ම ශ්‍රවණය කියන්නේ ඔබ මේ විදිහට ශ්‍රවණය කරගන්නේ ඒ තමන්ගේ ජීවිතයේ දුක නිවා ගන්නට පුළුවන් උත්තරීතර ප්‍රතිපදාවක්. එසයි තාම ශ්‍රද්ධාවෙන් යුක්තව තාම ඕනෑකමින් යුක්තව මේ කරුණ කාරණා හැම කෙනෙක්ම ශ්‍රවණය කරන්නට ඕනේ. අපි මේක පෙර දේශනාවන් හා සමගම අනියාත් සම්බන්ධ දේශනාවක් තමයි අද දවසේදී සිද්ධ කරන්නේ. ඒකට මේක පෙර කෙරුණු දේශනාවන් ඔබට පුළුවන්කම තියෙනවා අන්තර්ජාලය ඔස්සේ ඔයලා ශ්‍රවණය කරන්නට. අපි කතා කළේ අනිත්‍ය සංයාව පිළිබඳව. අනිත්‍ය සංයාව පිළිබඳව අපි කතා කරන්නට පාදක කරගත්තේ ගිරිමානන්ද සූත්‍රය. ගිරිමානන්ද සූත්‍රය අපට ත්‍රිපිටකයේ දක්නට සූත්‍ර පිටකයේ අයත් වටිනා සූත්‍ර දේශනාවක්. ඒ ගිරිමානන්ද සූත්‍රය ඔබ නිතර පාවිච්චි කරන, භාවිත කරන සූත්‍රයක්. ඒ නිතර භාවිත කරන සූත්‍රයක් විදිහට ඔබට එයින් ලැබිය හැකි ප්‍රතිලාභයන් කොතෙක් දුරට ඔබට ලබන්නට පුළුවන්ද කියන එක ගැටලුවක් තියෙනවා. එහි අන්තර්ගත කරුණු පිළිබඳව ගැඹුරු අවබෝධයක් නැතිබුණා. මොකද ගොඩක් වෙලාවට අපි දකින්නේ මේ සූත්‍ර දේශනාවන් අධ්‍යයනා කළත් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කළත් ඒ ඔස්සේ ලෞකික ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා කරන ශ්‍රවණයක් සහ දේශනාවක් තමයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. පිරිත් පිරිත් කීම සහ පිරිත් ඇසීම කියලා හඳුන්වනවා. නමුත් ඒක වැරදි කියනවා නෙමෙයි. නමුත් ඒ තුලින් අපිට ලැබිය හැකි සැනසීම ඔය සාමාන්‍යයෙන් අපි භාවිත කරලා නිකන් කියලා ඒ පිළිබඳව සදහසිතක් උපදෝගන කරන දෙයට වඩා ඉතාමත් විශිෂ්ට ලෙස අපිට කරන්නට පුළුවන්කම තියෙනවා. කියන අර්ථය පිළිබඳව වැටහීමකින් යුක්තව ඒ ශ්‍රවණය කරනවා නම් ඒ වගේ මේ දේශනා කරනවා නම් එනිසා ගිරිමානන්ද සූත්‍රයේ අන්තර්ගත කරුණු කාරණා පිළිබඳව පිට විශේෂ අවබෝධයක් අපිට විශේෂ අවධානයක් තියෙනවා. ඒක ඉතාම වැදගත්. ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ අසනීප වෙච්ච වෙලාවේදී ආනන්ද තෙරුන් වහන්සේ ගිරිමානන්ද ශිෂ්‍යන් වහන්සේ පිළිබඳව භාග්‍යතුන් වහන්සේට දැනුවත් කළාම භාග්‍යතුන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට මේ දස සංඥා පිළිබඳව දේශනා කළේ. දස සංඥා උගන්වලා දස සංඥා ගිරිමානන්ද හාමුදුරුවන්ට ගිහිල්ලා කියන්නට කියලායි අනන්තරුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට ඉදිරි. ඉතින් මේ දස සංඥාවන්ගේ පළවෙනි සංඥාව හැටියට අපි දැක්ක අනිත්‍ය සංඥා කියන එක. ඒ කියන්නේ අනිත්‍ය කියන දේ නැතිනම් අපි ස්කන්ධයන්ගේ උදේවැය පිළිබඳව කියන මාතෘකාව ඔස්සේ අනිත්‍යතාවය පිළිබඳව බොහොම ගැඹුරින් සාකච්ඡා කළා. ඒ විදිහට අපි අනිත්‍ය කියන දේ පිළිබඳව අපි කතා කරනකොට පින්නතුනේ අපිට දකින්න පුළුවන්කම තියෙනවා. අපේ අනිත්‍ය අනුව දැකිය යුත්තේ කුමන ආකාරයකට කියන එක තමයි ගන්න සූත්‍රයන් තුනේ. ඒ සඳහා අපි උපයෝගී කරගත්ත අනිත්‍ය සංඥා නමින්ම කියන සූත්‍රයක්. ඒ සූත්‍රේ නමම අනිත්‍ය සංඥා සූත්‍රය. සංයුත්නිකායේ කන්ද සංයුත්තේ අපිට දකින්නට තියෙන මේ අනිත්‍ය සංඥා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනිත්‍ය සංඥාව වඩන්නේ කොහොමද කියන එක සහ වඩනකට අනිත්‍ය සංඥාව කොහොමද ඒකේ ප්‍රතිලාභ මොනවද ඒක කොහොමද අපිට යහපත පිණිස පවතින්නේ කියන කාරණාවන් තමයි අපි මේ අනිත්‍ය සංඥා සූත්‍රය අනුසාරයෙන් කතා කරන්නට යෙදුනේ. එතකොට එතනදී අපි කතා කළා රූපය පිළිබඳව අපි අනිත්‍ය අනුව බලන්නේ කොහොමද කියලා. ඉති රූපං, ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අස්තංගමෝ. මේ රූපය මේ රූපයේ හට ගැනීම මේ රූපයේ අස්තංගමයයි කියලා අපට ඇති වෙන ඒ රූපය පිළිබඳව දැන ගැනීමත් රූප සමුදය පිළිබඳව දැන ගැනීමත් රූපයන්ගේ අස්තංගමය පිළිබඳව දැන ගැනීමත් අපි එතනදී තේරුම් ගත්තා කොහොමද ඒක බලන්නේ කොහොමද අපි ඒ පිළිබඳව මෙනෙහි කරන්නේ කියලා. ඊට පස්සේ අවසාන වශයෙන් අපේ ප්‍රවිෂ්ඨුනේ වේදනාව පිළිබඳව එනිසා අපි ඒ අවසන් කෙරුණු වේදනාව පිළිබඳව නැත්නම් ඒ අපි ආරම්භයක් ප්‍රවේශයක් ගත්ත වේදනාව පිළිබඳවයි අද දවසේදී අපි සාකච්ඡා කරන්නට තියෙන්නේ. වේදනාව කියලා කියන්නේ වේදේතිති කෝ වේදනා කියලා කියන්නේ විඳීම ස්වභාවනේ ස්වභාවය නිසා තමයි ඒකට වේදනාව කියලා කියන්නේ. විඳීම කියලා කියන්නේ අපි සැප වශයෙන් විඳිනවා දුක් වශයෙන් විඳිනවා අදුක්කම සුඛ වශයෙන් විඳිනවා සැප දුක් නැතිනම් අපි සාමාන්‍ය ආහාරයෙන් අපි කියන උපේක්ෂා වශයෙන් විඳිනවා කියලා සැප වශයෙන් විඳීම දුක් වශයෙන් විඳීම උපේක්ෂා සහගත ලෙස විඳීම එතකොට ලෝකේ අපි සුව සොම්නසක් විඳිනවා නම් මෙන්න මේකට පොදුවේ කියනවා සැපේ කියලා දුකක් දුම්නසක් විඳිනවා නම් අපි ඒකට දුක්ඛය කියලා කියනවා දුක් වේදනා කියලා මේ දෙකෙන්ම තුනක් මට්ටමකට අපි කියනවා අදුක්කම අසුඛ වේදනා කියලා. ඒකෝ දැන් මේක ඇතුලේ තවත් අපිට කොටස් බෙදන්නට පුළුවන්කම තියෙනවා කියන එක මේ ටික ගැන කියනකොටම ඔබට තේරුම් යනවා. ඒකට හේතුව තමයි අපි සුවක් සොම්නසක් කියලා කිව්වා දුකක් දොම්නසක් කියලා කිව්වා. එතන මේ වේදනාව අනුභවන බෙහෙතෙන් අරගෙන කියන්නේ මේක විඳින්න පැත්තෙන් අරගෙන අපි තවත් විග්‍රහ කොට ගන්නවා. සුව කියලා කියන්නේ කායිකව දැනෙන දෙයක්. එතකොට දැන් කායික වශයෙන් කෙලින්ම ඍජුවම දුක් වේදනාව කියන දේ දැනෙනවා. හැබැයි කායික වශයෙන් සැප සහ දුක කියන දේ දැනුණාට සොම්නස සහ ධම්නස කියන දේ අපිට ඍජුව ලැබෙන්නේ කායිකව නෙමෙයි ඒක මානසිකව දැනෙන දෙයක්. ඒ කියන්නේ අපිට හිතින් හිතලා හිතෙන් සතුටක් ඇති කරගන්න පුළුවන් කෙනෙකුට ඒ වගේම හිතින් හිතලා කෙනෙකුට දුකක් ඇති කරගන්නත් පුළුවන්කම තියෙනවා. ඒක පිස්සුව සොම්නස සහ දොම්නස කියන එක. නැතිනම් සුව සොම්නස දුක්ඛ දොම්නස කියන මේ කොටස් හතරක් දෙදෙනවා. මේ එකම සැප සහ දුක කියන මේ වේදනාව අපි දැනෙන විදිහ නැතිනම් අපි මේ දේවල් ගෝචර කරගන්න විදිහ අනුව හතර ආකාරයකට බෙදෙනවා. ඒක අනුභවන බෙහෙතේ කියලා කිව්වේ. එතකොට අදුක්කම සුඛ වේදනාව අපිට ඒක ඍජුවම උපේක්ෂා සාගත වේදනාවක් හැටියට දැනෙන්නේ. මෙන්න මේ විදිහට අපිට කායික දුක සහ මානසික දෝමනස්ය, කායික සුඛ සහ මානසික සෝමනස්ය සහ අපිට ඇතිවන අලුත්ම අසුඛ කියන දේත් එකතු කරගෙන අපි කියනවා වේදනාව පස්ස දැරුම් කොට කතා කරනවා. ඉතින් වේදනාව මේ මේ මේ ආකාරයන්ගෙන් විවිධ ස්වરૂප ස්වરૂපයෙන් බෙදා දක්වන්නට පුළුවන්කම තියෙනවා. විවිධ සංඛ්‍යාත්මක වේදනාව පිළිබඳව සංඝාතකට දක්වන්නට පුළුවන්කම කියනවා. නමුත් පොදුවේ අපි මේ සියලුම වේදනාවන් සංග්‍රහිත කරලා එහෙනම් පොදුවේ මේ සියලු වේදනාවන් එකතු කරලා අපි මේ වේදනාවන් කියනවා වේදනා ස්කන්ධය කියලා. ඒකට වේදනා ස්කන්ධය කියලා කියනකොට දැන් අපි අනිත්‍ය සංයාව පිළිබඳව සාකච්ඡා කරන නිසා අපි අනිත්‍ය අනුව දැකිය යුතු වෙන්නේ වේදනා ස්කන්ධය. එතකොට වේදනා ස්කන්ධය කියන දේ අනිත්‍ය අනුව බලනකොට අනිත්‍ය සංඥා සූත්‍රයේදී අපිට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා කොහොමද ඒක වේදනාවේ අනිත්‍ය බැලිය යුත්තේ කියන එක. ඒකට වේදනාවේ අනිත්‍ය බැලිය යුත්තේ දැන් වේදනාව පිළිබඳව හඳුනනවා. වේදනාව පිළිබඳව හඳුනනවා වේදනාවේ සමුදය පිළිබඳව හඳුනනවා නම් වේදනාවේ අස්තංගමය පිළිබඳව හඳුනනවා. ඒ කියන්නේ ඉති වේදනා, ඉති වේදනායේ සමුදය, ඉති වේදනායේ අස්තංගමය මේ වේදනාව මේ වේදනාවේ සමුදය මේ වේදනාවේ අස්තංගමය මෙන්න මේ විදිහට පරිග්‍රහණය කරනකොට මේක තමයි වේදනාවේ හිතෙන අනිච්චානුපස්සනාව කියලා කියන්නේ දැන් ගිර්මානන්ද සූත්‍රයෙන් සංඥා විස්තර කරනකොට විස්තර කරන්නේ වේදනාව අනිච්ච වේදනාව කියන්නේ අනිච්ච වේදනාව අනිත්‍යයි කියලා දකින්න ඒකට වේදනාව අනිත්‍යයි කියලා දකිනකොට අනිත්‍ය වේදනාව පිළිබඳව සම්මර්ෂණය කරන ආකාරය පිළිබඳව අපි හොයනකොට ලැබෙනවා අනිත්‍ය සංඥාවගේ සූත්‍ර දේශනාවන් වලදී භාග්‍යතුනාංශයේ තවත් විග්‍රහයක් දක්වන වෙලාවන් වලදී අපිට දැක ගන්නට පුළුවන්කම තියෙනවා වේදනාවේ අනිත්‍ය බලනකොට ඉති වේදනා ඉති වේදනාවේ සමුදය ඉති වේදනාවේ අත්‍යන්තම මෙන්න මේක වේදනාව මේ වේදනාවේ හට ගැනීම මේ තමයි වේදනාවේ අස්තංගමය එන්න මේ විදිහට මේ පිළිබඳව දකිනවා කියලා ඒකෝට ඉති වේදනාව කියනකොට මේ වේදනාවයි කියලා අපිට මූලික දැනුමක් තියෙන්නට ඕනේ. මෙන්න මේක තමයි වේදනාව කියන්නේ. වේදනාව කියලා කියන දේ පිළිබඳව දැනුමක් ඇති වෙනකොට පින්නතුනේ අපිට වේදනාවේ වේදිත ලක්ෂණය පිළිබඳව අපිට එතන නුවණක් තියෙන්නට ඕනේ. ඒ කියන්නේ වේදනාව විඳීම් සහගත බව. දැන් අපිට වේදනාව කියන දේ අද ප්‍රකට වෙන්නේ වේදනාව රූපයක් විදිහට. ඒ වගේම වේදනාව තව දෙයකට අයිති දෙයක් විදිහට අපි වේදනාව කියන දේ අසුර කරන්නේ. කියන්නේ දැන් සැපසහගත වේදනාව කෙනෙකුට අසුර වෙන්නේ සැපේ කියන දේ දැනෙන්නේ කොහොමද කියලා බැලුවොත් එහෙම ඒ සැපය තියෙන දෙයකින් තමයි එන්නේ. කියන්නේ ලස්සන රූපය දකිනකොට තමයි අපිට සැප වේදනාව උපදින්නේ. අපි හිතන එක රූපේ පැත්තේ තිබිලෙන දෙයක්. එනිසා අපිට රූපේ හැමදාම ඕනේ කරන සැප වේදනාව ලබා ගන්න. අපි සම්පූර්ණ සහනකොට ඒ ශබ්දය තුළින් එන සැපය අපි ශබ්දය තුළින් අපිට හිතට දැනෙන සෝමනස්ය අපි දකින්නේ ශබ්දය තුළින් එන දෙයක් හැටියට. ඒ කියන්නේ ශබ්දය කියන දේ පැත්තෙන් තමයි එන්නේ. ඒ නිසා අපිට ඒ සැපය ඇති කරගන්න අවශ්‍ය වෙනකොට ඒ ශබ්දයෙන් ඕනේ තමයි. ඒක වෙන එකක් තිබෙන්නේ නැහැ. ඒ ශබ්දයෙන් ඕනේ අපිට. මේ විදිහටම ගඳ සුවඳ පිළිබඳව රසය සහ ස්පර්ශය පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒක මෙන්න මේ විදිහට අපිට මේ දේවල් ලැබෙන්නේ බාහිර තියෙන දේවල් හැටියට බාහිර පවස්නා දේවල් හැටියට අපි ගෝචර කරගන්නවා. ඒතකොට බාහිර පවස්නා දේවල් හැටියට දේවල් ගෝචර කරගෙන පවතිනකොට අන්න ඒ අවස්ථාවලදී පින්නතුනේ අපි එතන පිළිකා සිටිනවා මේ දේවල් වල තිබිලා බාහිර වස්තු වල තිබිලා තියෙන දෙයක් ඇසීට වේදනාව කියන දේ. නමුත් මෙතනදී අපි වේදනාවේ වේදනාව පිළිබඳව දන්නවා කියනකොට ඒ කියන්නේ ඉති වේදනාව කියනකොට මේක තමයි වේදනාව කියනකොට අපි වේදනාවගේ ලක්ෂණය හොඳට තේරුම් ගන්නට ඕනේ. විඳීම් සාගත ස්වභාවය කියන්නේ මොකක්ද කියන එක. ඉතින් මෙන්න මේ විඳීම් සාගත ස්වභාවය පිළිබඳව අපි තේරුම් ගන්නකොට අපිට ඒක අර රූපී ධර්මයන් හා සමග මිශ්‍රව නොගිය පොදු විඳීම් මාත්‍රයක් පමණක් වුණ දෙයක් ඇටියෙ අපිට හොඳින් පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඉති වේදනාව කියලා කියන්නේ ඒක. ඒකෝට මෙන්න මේක වේදනාව හැටියට අපි හඳුනා ගන්නකොට විඳීම් සහගත ස්වභාවය වෙන් කර ගන්නකොට අපිට දකින්න පුළුවන්කම තියෙන මේ වේදනාව කියන දේ හටගත්තේ කොහොමද එහෙනම් යම් තැනක විඳීමක් තියෙනවා නම් මේ විඳීම කියන දේ හටගත්තේ කොහොමද ඒකයි ඉති වේදනාය සමුදයෝ කියලා කියන්නේ වේදනාවේ හට ගැනීම අනුව බලනවා දැන් වේදනාව නිකම්ම හටගත්තේ නැහැ වේදනාව කියන දෙයට විතරක් ඔබලන්නට එන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. බුදු වේදනාවට විතරක් කැවිලා ඔබලන්නට එන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒකට ඉති වේදනාවේ සමුදයෝ කියනකොට මේ වේදනාවේ හට ගැනීමයි කියනකොට ඒක හුදු වේදනාවේ පැමිණීමක් නොවි ඔබ ළඟට වේදනාව ආපු පැත්ත ගැන ආපු විදිහ ගැන ඔබට කල්පනා කරන්නට වෙනවා. ඒ කියන්නේ ඔබේ සම්මර්ෂණය තුළ මේ වේදනාව ඇති වුණේ කොහොමද කියන කාරණාව පිළිබඳව ඔබට අවබෝධයක් තිබේ. එහෙනම් කොහොමද වේදනාව කියන දේ ඇති වෙන්නේ? වේදනාව කියන දේ ගොඩනැගෙන්නේ. වේදනාවට හේතු ගැන කතා කරනකොට අපිට වේදනාවට හේතුව හැටියට පෙන්වන්නේ අස්ස සමුදය වේදනා සමුදය. ස්පර්ශ සමුදයෙන් තමයි වේදනාව සමුදය. ස්පර්ශ සමුදයෙන් තමයි වේදනාව කියන්නේ සමුදය. ස්පර්ශය ඇතිකල්හි වේදනාව කියන දේ පෙන්වනවා. ස්පර්ශය නැත්නම් වේදනාව කියන දේ පෙනෙන්නේ. එතකොට මේ ස්පර්ශය කියන්නේ මොකක්ද? ස්පර්ශය ඇතිකල්ලි හටගන්න වේදනාව කියන්නේ මොකක්ද කියලා අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට දැන් මෙතනදී ස්පර්ශය ඇතිකල්හි වේදනාව හටගන්නවා කියලා කියන්නේ හැම මොහොතකදීම වේදනාවට පුද්ගලික කෘත්‍යයක් කරන්නට බැරි බවනේ. ඒ කියන්නේ අවදයට එක්වීමක් එකතු වීමක් මෙතනදී අවශ්‍ය වේදනාව කියන දේ පනවන්නට නම්. එනිසා මේ වේදනාව කියන දේ පිළිබඳව අපි කතා කරනකොට අපි කතා කරන්නේ දැන් චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චය වේද. එසස් රූපයක් නිසා චක්කු විඥානය උපදිනවා චක්කු විඥානය කියන මේ සිදනාගෙම එකතුව ස්පර්ශයයි. ඒතර පස්සපච්චය වේද. ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි වේදනාව කියන දේ උපදින්නේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි වේදනාව කියන දේ උපදින්නේ. එතකොට යම් තැනක ඇහැට රූපේ කියන දේ ස්පර්ශ වෙනවා නම් ඒකට අපි කියනවා චක්කු සම්පස්ස කියලා. එතකොට චක්කු සම්පස්සජා වේදනා, චක්කු සම්පස්සජා සංඥා, චක්කු සම්පස්සජා චේතනා, චක්කු විඤ්ඤාණ. කියලා අපි කතා කරන පරයයක් තියෙනවා. දැන් මේව බොහොම සියුම් පරියායන් නැතිනම් අපි නුවණින් හොඳින් තේරුම් ගත යුතු දේවල්. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ධර්මයේ විවරණය කරනකොට මේ ධම් කරුණු විවරණය කිරීමේ වෙනස්කම් කියනවා. ඒ කියන්නේ ඒකේ තැනට අනුව ඒ පුද්ගලයාට වඩා පැහැදිලි කළ යුතු මට්ටම් අනුව භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ තැන ස්මතු කරන කාරණාව වෙනස් වෙනවා. දැන් එක තැනකදී බුදුරජාණන් වහන්සේ ස්මතු කොට දක්වන්නේ දැන් මරු පින්නික වගේ සූත්‍රයක් අරගෙන බලුවොත් මේ සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥාන තිනා සංගති පස්සෝ පස්සපච්චය වේදනා යන් වේදේති සං සංජානාති යන් සංජානාති සං විතක්කේති යන් විතක්කේති සං පපංචේති කියන මේ පරිගය. එතකොට තිනා සංගති පස්සෝ පස්සපච්චය වේදනා තුන්දරයක තුන ස්පර්ශයේ ස්පර්ශ ප්‍රත්‍ය වේදනාව කියන විතරයි. ඒ වගේම දැන් රූපකාණ්ඩේ වගේ තනක් අභිධර්මයේ ධර්මසංගණිකකරණයේ දැක්කන රූපකාණ්ඩේ වගේ තනක් අරගෙන බලමු. එතකොට පෙන්වනවා චක්ක සම්පස්සය. චක්ක සම්පස්සය වේදනා. චක්ක සම්පස්සය සංඥා, චක්ක සම්පස්සය චේතන, චක්ක විඤ්ඤාණ. එතකොට දැන් ඇහැ රූපය ආපු කම නැතිනම් එතන චක්ක සම්පස්සය කියලා එකක් තියෙන ස්පර්ශය නිසා වේදනාව සංඥා චේතනා තියෙන ඊට පස්සේ චක්ක විඤ්ඤාණය තියෙනවා. ඒතර දැන් හතරනේ චක්කු විඥානය ඒ වගේම අසපච්චය වේදනා කියලා මනසින්නික සූත්‍රයේදී කතා කරනවා. චක්කු විඥාණයට පස්සේ එතන අපි වේදනාව කියන දේ කතා කරනවා. ඒ වගේම අවස්ථාවකදී කතා කරනවා දැන් චක්කුංච පටිච්ච රූපේ සුප්පජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ පසපච්චය වේදනා වේදනාපච්චය සංහා සංහාපච්චය උපාදාන උපාදානපච්චය භවෝ භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භාවි. එතකොට එතන වේදනාව නිසා සංහාව උපදිනවයි කියනකොට වේදනාව කියන දේ සැප වේදනා දුක් වේදනා උපේක්ෂාසගත වේදනා කියලා විග්‍රහ කරන පරයයකුත් තියෙනවා. ඒ කියන්නේ වේදනාව කියන දේ එතකොට සැප දුක් උපේක්ෂා වශයෙන් ඍජුවම පැහැදිලි කරන්නේ. දැන් චක්කු සම්පස්යෙන් උපන් වේදනාව සුඛ වූයේකට දුක් වූයේකට අදුක්කම සුඛ වූයේකට කියලා දෙන්නකොට දැන් අපි දන්නා චක්කු සම්පස්සේ නැතිනම් අර චක්කු විඥානය හා සංප්‍රයුක්ත වුණ වේදනාව කියන එක හැම වෙලාවකදීම උපේක්ෂා සංගතයි. කියන්නේ ඇහැට එන වේදනාව හැම වෙලාවකදීම ඒක පවතින උපේක්ෂා සංගත වේදනාවක්. ඒක සැපහෝ දුක් වශයෙන් අපිට ඇති වෙන්නේ නැතිනම් දෝමනස්ස හෝ සෝමනස්ස විදිහට ඒක හිතට දැනෙන්නේ මේක තියෙන ඇහැට එන්නම ඒ මොහොතේ තියෙන්නම උපේක්ෂා සාගත මට්ටමක් දුක හෝ සැපය කියන්නට බැරි අදුක්කම සුඛ ස්වභාවයක් තමයි ඒ වෙලාවේදී තියෙන්නේ. නමුත් අකම් තනකදී වේදනාව විස්තර කරනකොට විස්තර කරනවා සැප වශයෙන් දුක් වශයෙන් අදුක්කම සුඛ වශයෙන් විස්තර කරනවා. ඒක අපිට අපි තේරුම් ගන්න අවශ්‍යයි මෙන්න මේ කතා කරන පරයයනේදී මොන මොන අවස්ථාවන්ද නියෝජනය වෙන්නේ වේදනාව කියන පදේ පිළිබඳව අපි නිකම්ම වේදනාව කියන මාත්‍රයෙන් නව මාත්‍රයෙන් අරගන්නවට වඩා එතනට එහා ගිහිල්ලා අපිට බලන්න වෙනවා මේ කතා කරන්නේ කොමන ආකාරයේ වූ දර්ශන විදියක්ද කියන එක. එතන මොන අවස්ථාවකද මේ වේදනා පදයෙන් නියෝජනය කරන්නේ කියන කරුණ පිළිබඳව අපිට තේරුම් ගන්නට වෙනවා. නැත්නම් දැනක විපාක වේදනාව, නැත්නම් දැනක කර්ම සාහිත්‍ය වේදනාව තියෙනවා. එතකොට මේ හැම තැනකම පවස්නා වේදනාව කියන දේ පිළිබඳව තේරුම් ගැනීම තමයි අපි ඉති වේදනාව කියලා කියන්නේ. මේ වේදනාවයි කියලා අපි දැනගන්නවා කියන්නේ. ඉති වේදනාවේ සමුදය කියනකොට මේ තමයි වේදනාවේ හට ගැනීම කියනකොට දැන් වේදනාව නිකන් ඇති උනේ නැහැ. වේදනාව කියන එක ආකස්මික නිකන් ඇති වෙන දෙයක් නෙමෙයි. ඒ වේදනාව ඇති යම්කිසි හේතු ටිකක් නිසා ඒ නිසා තමයි අපි කියේ පස්ස සමුදය වේදනා සමුදය කියලා. ස්පර්ශ සමුදයෙන් තමයි වේදනාව කියන දේ හටගන්නේ. ස්පර්ශ සමුදයෙන් වේදනා සමුදය වෙනකොට අපිට දැනෙනවා ස්පර්ශය නැතිනම් වේදනාව කියලා දෙයක් කොයි වෙලාවකවත් අරවන්න පුළුවන් කමක් නැහැ කියලා. ඒ කියන්නේ යම්කිසි විඳීමක් ඔබට තියෙනවා නම් ඒ විඳීම කියන දේ දෙලින්ම ආධ්‍යාත්මික ආයතන ටික නැතුව ඔබට පුළුවන් කමක් තිබෙන්නේ නැහැ දේවල් විඳින්න. ඒ කියන්නේ ඇහැ නැතුව ඔබට පුළුවන් කමක් තිබුණේ නැහැ රූප විඳින්න. ඇහැ නැතුව ඔබට පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ පිළිබඳව ඔබ දැකීම පිළිබඳව ඔබට අදහස් ඇති කරගෙන ඉඳින්න. කන නැතුව පුළුවන් කමක් තිබෙන්නේ ශබ්දයේ පිළිබඳව ඔබට විඳීමක් කරන්න. නාසය නැතුව පුළුවන් කමක් තිබුණේ නැහැ. ගන්ධයක් විඳින්න දිව නැතුව රසයක් කයක් නැතුව පොට්ටබ්බේකුත් ස්පර්ශයකුත් විඳින්න පුළුවන් කමක් තිබුණේ නැහැ. එතකොට දැන් අපි විඳීම කියන තැන විඳිනවා කියන තැන තියෙන දෙයක් තමයි ඇහැටනම් රූප පේනවා කියන එක. කනටනම් ශබ්ද ඇහෙනවා කියන එක. නාසයට ගඳ සුවඳ දැනෙනවා. දිවට රස දැනෙනවා. කයට ස්පර්ශ දැනෙනවා. එතකොට මේ දැනීම කියන ස්වභාවය. එතකොට මෙතන පවතින මේ දැනීම කියන ස්වභාවය ඇති වෙන්නට නම් එතන තිබිලා තියෙන්න ඕනේ ආධ්‍යාත්මික ආයතනයන්ගේ ආයතන කෘත්‍යයක් සහ බාහිර ආයතනයන්ගේ සිදුවන ආයතන කෘත්‍යයක් කියන මේ දෙකම එතන තියෙන්න අවශ්‍යයි. ඒ කියන්නේ ඇහැටනම් වර්ණ රූපයක් එන්නට ඕනේ. කනටනම් ශබ්දයක් එන්නට ඕනේ. නාසයට ගඳ සුවඳක් දැනෙන්නට ඕනේ. දිවට රසයක් දැනෙන්නට ඕනේ. කයට ස්පර්ශයක් දැනෙන්නට ඕනේ. මනසටනම් අරමුණක් දෙන්නට ඕනේ. ඒකෝට තමයි ඒක ඉදිරි ප්‍රගමනයක් දකින්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මෙන්න මේ පූර්වජයන් විදිහට නැතිනම් කලින් හටගත්තු දේවල් විදිහට ඇහැට රූපයක් පැමිණුණාට පස්සේ තමයි පිළිතුරු පුළුවන්කම තියෙන්නේ. ඒ පිළිබඳව මනස මෙහෙවන්නට නැතිනම් එතන ඒ පිළිබඳව නැමුණු මනසක් ඇති ඒ පිළිබඳව නැමුණු මනසක් ඒ පිළිබඳව මානසිකාරයක් යෙදුනාට පස්සේ තමයි ඉතර තියෙන්නේ අපි කියන්නේ චක්කු විඥානයක් උපදිනවා. එතකොට දැන් මෙතන තුන් දෙනෙකුගේ පැවැත්මක් තියෙනවා. තුන් දෙනෙකුගේ පැවැත්ම වුණාම ඇපක් තියෙනවා, රූපයක් තියෙනවා, ඒ වගේම සිතක් තියෙනවා. ඇහෙන් කරලා තියෙන දේ තමයි අර ප්‍රසාදය බාහිර රූපය පිට කරගන්න බව. නැත්නම් ඒක අදාළ උපවාස්කම. හරියට කණ්ණාඩියේ තියෙන අර ප්‍රතිබිම්බය පිට වෙන්න පුළුවන් උපවාස් බව හැදුවා වගේ මේ සතර මහා ධාතු රූපය පිළිබඳව උපවාස් බවක් ගොඩනගා ගන්නවා. අනේ උපයයට තමයි තියෙන්නේ අර බාහිර වර්ණ රූපේ වර්ණ සතහන කියන එක පිට වෙන්නේ. සමෝතෙන්නේ. අර උපයයට තමයි වෙන්නේ. එතකොට ඒ වැටුණ රූපය කවදාවත් එළිය තියෙන එක නෙමෙයි. ඒක සකන ආපු දේ ඒකට කියන අපි රූපායතනය කියලා ඒකට කියන අපි ආපාස්හා ගමේ. ඒකට ආපස්සනයක් සිද්ධ වුණා ඒක. ඒ කියන්නේ ඇහැට පතිත වීමක් වුණා. ඇහැට ගැටීමක් සිදු වුණා. අපි ඒකට කියන පටිහඤ්ඤති කියලා. එතකොට මෙන්න මේකට තමයි අපි දකින්නවා කියලා කියන්නේ. ඒ කියන්නේ දර්ශන ප්‍රත්‍ය කියලා කියන්නේ මෙතෙන් රූපේ දකින්නවා කියලා කියන්නේ. ඒකෝ දැන් මේක සම්පූර්ණ නෑ මෙතනට මනස යොමුුනේ නැත්නම් දකින්න රූපය ගැන දැනගන්න පුළුවන් කමක් නැතන දර්ශන කෘත්‍ය සම්පූර්ණ වෙන්නේ ආයතනයේ ආයතන කෘත්‍ය සම්පූර්ණ නැහැ එනිසා තමයි ඒ පිළිබඳව නැමුණු මානසිකාරය තියෙන අවශ්‍ය නැතිනම් ඒ පිළිබඳව නැමුණු හිතක් තියෙන අනේ හිත හඳුන්වනවා අපි චක්කු විඥානසිත සෝත විඥානසිත ඝාන විඥානසිත ජීව විඥානසිත කාය විඥානසිත වල විදිහටම අපි කිව්වොත් මේ ඇසේ පහළ වෙන සිත, කනෙහි පහළ වෙන සිත, නාසයේහි පහළ වෙන සිත, දිවෙහි කයෙහි පහළ වෙන සිත කියලා අපි මේවා හඳුන්වනවා. හැබැයි දැන් මේ චක්ක විඥාන කියලා කිව්වට දැන් මේක කෘත්‍ය තමයි ඇස පිළිබඳව මේ ධර්මයේ තවසුනාට රූපය තමයි දැකෙන්නේ. රූපය දකින්නවා කියලා කියන්නේ රූපය දැනගන්න පුළුවන්කම තියෙනවා. අර ඇහි ඇහැට ආපු වර්ණ රූපය කියන එක. ඇහි පිට උන වර්ණ රූපය කියන එක දැනගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අන්න ඒකට කියනවා අපි විඥාන ප්‍රත්‍ය කියලා. ඒ කියන්නේ දැනගන්නා බව දැනගත්තේ මොනවද? අර රූපේ තමයි දැනගත්තේ. හැට පස්සේ උන වර්ණ රූපේ පැහැසටහන කියන දේ දැනගත්තා. එතකොට දැන් ඔතන කාරණා තුනක් තියෙනවා. දැකීමක් සම්පූර්ණ වෙනකොට ඇස තියෙනවා, රූපේ තියෙනවා, චක්කු විඥානය තියෙනවා. රූප සහ චක්කු විඥාන තුන් දෙනෙකුගේ එකතුවක්. ඒකට මෙන්න මේ තුන් දෙනෙකුගේ එකතුවට අපි කියන ස්පර්ශය ස්පර්ශය තුන් දෙනාගේ එකතුව යම් තැනක නම් එතන තියෙන ස්පර්ශය කියලා දෙයක්. තුන් දෙනා තුන් දෙනාගේ එකතුව ස්පර්ශය. දෙන්නා සංගති පස්සෝ කියලා කියනවා. තුන් දෙනාගේ එකතුව සංගති බව ස්පර්ශය. ඒ තුන් දෙනෙකුගේ එකතුව නිසා හටගත්ත දෙයක්. දැන් ඉති වේදනාවේ සමුදය කියනකොට අපිට පේන්න ඕනේ මේ වේදනාව කියන දේ හටගත්තේ මෙන්න මේ විදිහට කොහොමද වේදනාව කියන දේ හටගෙන තියෙන්නේ ස්පර්ශය කියන දේ මූලික කරගෙන ස්පර්ශය කියන දේ අනුගමනය. ඒකට ස්පර්ශය කියන දේ පලවන්න පුළුවන් කමක් නැත්නම් මෙබඳු වේදනාවේ පැනවීම නෑ. ඒක තමයි එතන තියෙන ස්වභාවය. ඒකට අපිට දැන් මෙතනදී නිරවුල් කරගත යුතු කාරණාව තමයි දැන් චක්කු විඥානය කියනකොට චක්කු විඥානයට අදාළ වුණ අසයිතසිකයක් තියෙනවා ඒ වගේම ඒ ස්පර්ශ චෛතසිකය නිසා ඒ වගේම එතන තියෙන වේදනාවක් කියන වේදනා චෛතසිකයක් තියෙනවා. ඒකට මේ චක්කු විඥාන සිත ඇතුලේ පවතින දේවල්. ස්පර්ශය සහ වේදනාව කියන මේ දේවල් මෙතන පවතිනවා. ඒකට දැන් මේ චක්කු සංපස්ස ප්‍රත්‍යයෙන් උපන් වේදනාව කියනකොට පිටසනේ අපිට ඒ ඒ සූත්‍රයන්හි සඳහන් අර්ථය අරගෙන බලනකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා එක තැනකදී චක්කු සම්පස්යෙන් උපන් වේදනාව සැපදුක් උපේක්ෂා සාගත ලෙස පෙන්වනවා තව තැනකදී චක්කු සම්පස්යෙන් උපන් වේදනාව උපේක්ෂා සාගත ලෙස පෙන්වනවා දැන් මේ කියන්නේ අර්ථ දෙකක් නෙමෙයි අර්ථ මේ විදිහට හඳුන්වා දෙන්නේ එකක් හරිනම් එකක් වැරදි කියන තැනක් කියන්නේ නෙමෙයි ගැන පිළිබඳව බුදුරජාණන් වහන්සේ අර්ථ විවරණය කරලා තිබුණ ආකාරය අපිට මෙතනදී තේරුම් ගන්න පුළුවන්කම තියෙන. ඒ කියන්නේ සැප දුක් උපේක්ෂා වශයෙන් ඇසුරු වෙනවා නම් යම් තැනක මේ ඇසුරු වෙන තැන සැප වේදනාවේ තියෙන රාගානුස්සය තියෙනවා. දුක් වේදනාවේ පටිඝානුස්සය තියෙනවා. උපේක්ෂා වේදනාවේ අවිජ්ජානුස්සය තියෙනවා. එතකොට ඒ තැන්වල ඒක තෘෂ්ණාවෙන් ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. පටිඝයෙන් ඇසුරු කරන්න පුළුවන්, මොඩකමින් ඇසුරු කරන්න පුළුවන්කම හැබැයි කොයි වෙලාවකවත් අර චක්කු විඥානය කියන දේහ සංස්‍රයුක්ත වුණ. ඒකම පස්සචෛතසිකය හා යෙදිලා තියෙන නිසා හටගත්ත වේදනාව කියනකොට චක්කු විඥාන සිටේ තිබුණ වේදනාව කියන ගතිය. අර චක්කු සංපස්යෙන් උපන් වේදනාව කියලා අතන හඳුන්වන දෙයට වඩා මෙතන වේදනාව වෙනවා. මේක අවස්ථා දෙක. අවස්ථා දෙකක් කියලා කියන්නේ එක තැනකදී චක්කු විඥාන සිටේ තියෙන වේදනාව යනවා. තව තැනක මේක ඒ ඒ වේදනාව විපාක වේදනාවක්. ඒක කර්ම සහ කෙලස්. ඒ වගේම අනෙක් තැනදී කතා කරනකොට චක්ක සම්පස්යෙන් උපන් වේදනාව සුව වූ එක්කත දුක් වූ එක්කත අදුක්කම අසුඛ වූ එක්කත කියලා කියනකොට අන්න එතන තියෙන වේදනාව පිළිබඳනේ ඒක කර්ම සාගතමක් තමයි. ඒකට ඇහැට ගැටුණු රූපායතනය පිළිබඳව තමන් හිතෙන් වඤ්ඤනා කරලා ඉතින් කල්පනා කරලා ප්‍රපංච ධර්මයන් එක්ක එකතු වෙනකොට අන්න ඔහුගේ රූපායතනය පිළිබඳව සුවක් සොම්නසක් උපදිනවා. සුවක් සොම්නසක් උපදිනවා සැප සතුටක් ඇති වෙනවා. එතකොට සොම්නස කියන ස්වභාවය එතන සැප වේදනාව තමයි නියෝජනය කරන්නේ. දුම්නස කියන එක දුක් වේදනාව නියෝජනය කරන්නේ. එතකොට එයාට කියනවා මේ චක්ක සංපස්සයෙන් උපන් වේදනාවක් තමයි කියලා. ඒක රූපේ ගැටුණු නිසා තමයි එයාට මේ කියන වේදනාව මනෝවිඤ්ඤාණ සිතක ඉපදුනේ. ඇහැට ගැටෙන එක තමයි නිසා ඒක චක්කු සම්පස්සේ උපම වේදනාව කියලා කියනවා. මොකද ඒතර ප්‍රධානත්වයේ නිදීමට ලැබෙනවා. සැප දුක් වශයෙන් උපදගත්තේ. හැබැයි මේ විඳීම ඇතුළේ මේ දෙක දෙකක්. ඒ කියන්නේ ඇහැට ආපු රූපේ තිබුණේ නැහැ සැප දුක කියන එක. ඔබ දකින්න අකමැති මිනිස්සෙක් කියන එක එතන රූපය ඇහැට ගැටෙනකොට ඒ රූපය දැනගත්ත ඔබේ පළවෙනි සිතේ රූපය දැනගන්න තැන ඔබට බොමනස්යක් තිබුණේ නැහැ දුක් වේදනාව කියන දෙයක් ඔබට එතන තිබුණේ නැහැ. ඇයි ඒක තිබුණේ නැහැ කියලා කියන්නේ? ඒක අදුක්කම සුඛයි. ඔබ දන්නේ නැහැ එතන ඉන්න කැමති කෙනෙක්ද අකමැති කෙනෙක්ද කියලා. පුද්ගලයෙක්ද කියලා. ඔබට එතන තියෙන්නේ වර්ණ රූපය කියන දේ විතරයි. පාට ටිකක් ගැන ඔබට ඇත්තේ නැහැ කැමැත්තක් හෝ අකමැත්තක් කියන දේ ඒ මට්ටමේ. හැබැයි ඊට පස්සේ ඔබ හිතින් කල්පනා කරලා මේ මනුස්සයා මට මෙහෙම කියපු කෙනෙක් මේ මනුස්සයා මට මෙහෙම කරපු කෙනෙක් විදිහට ඔබට අර රූපය පිළිබඳව හිතින් ඇසුරු කරන්න පුළුවන් වෙනවා. අර වර්ණ රූපය හටගෙන නැති වෙලා ගියපු තැනක ඔබට නැවත හිතින් ඔසවා අරගෙන ඒ පිළිබඳව පරිකල්පනයක් කරනකොට ඔබට හිතෙනවා මේ මනුස්සයා නරක මනුස්සයෙක් කියලා. දැන් ඔබ අකමැති මනුස්සයෙක් කියලා ඇත්තටම දකින්න නෙමෙයි අකමැති මනුස්සයෙක් කියන දේ හිතින් ගොඩනගාගෙන විඳිනවා. අන්නේ විඳින දේත් එක්ක තමයි පිළිතුනේ ඔබට දුක් වේදනාව කියන දේ ඇති ඒකට ඒ ඇති වෙන දුක් වේදනාව වෙනතුනි ඒක කර්ම සහගත දෙයක්. කර්ම සහගත මට්ටමක්. ඒකට විපාක තියෙනවා. ඒකට විපාකයක් තියෙනවා. ඒ කර්මයට විපාකයක් තියෙනවා. කර්මයට විපාකයක් තියෙනවා කියලා කියන්නේ. ඒ ඇති කරගන්න වේදනාව කියන දේ අසුරු කරගෙන ඔබට ප්‍රතිසන්දි විපාක කරා යන්න පුළුවන් හේතු සකස් වෙනවා. හේතු සකස් කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට දැන් අපිට පේනවා මේ වේදනාව කියන එකේ මේ අවස්ථා දෙකක නියෝජනය. පළවෙනි අවස්ථාව විපාක අවස්ථාව ඒකේ කර්ම තිබුණේ නැහැ. එතන කෙලස් තිබුණේ නැහැ. මේ දෙවෙනි පාර කතා කරනකොට චක්කු සම්පස්යෙන් උපන් වේදනාව කියලා අර සුවස් සම්නසක් උපදිනවා කියලා කතා කරන දැනනේ කර්ම සහ කෙලස් දෙදෙන තනක් පිළිබඳව කතා කරන්නේ. එතකොට අපි වේදනාව පිළිබඳව හඳුනා ගන්නකොට පින්නතනේ අපිට පේනවා ස්පර්ශය සමුදයෙන් වේදනාව කියන දේ උපදින්නේ කොහොමද? ඒක අපිට ආයතන ටික ඔක්කොමගේම පැත්තෙන් පේනවා. කියන්නේ ඉති වේදනා ඉති වේදනාවේ සමුදය කියනකොට මෙන්න මේක වේදනාව මේ වේදනාව හටගත්ත විදිය කියලා පේනකොට ඔබට පේනවා රූපය පිළිබඳව අදුක්කම සුඛ සාගත වේදනාවක්. ශබ්දය පිළිබඳව අදුක්කම සුඛ සාගත වේදනාවක්. ගන්ධය පිළිබඳව අදුක්කම සුඛ සාගත වේදනාවක්. රසය පිළිබඳව අදුක්කම සුඛ වේදනාවක්. ස්පර්ශය පිළිබඳව අපිට සුඛ වේදනා හෝ දුක් වේදනා වශයෙන් කතා කරන්නට පුළුවන්කම තියෙනවා කියලා අපි මතක් කරගන්න. එතකොට දැන් මෙන්න මේ ආයතන ටික අනුසාරයෙන් අපි කතා කරනකොට පින්නතුනි අපිට පේනවා අදුක්කම අසුඛ කියලා කිව්වයි කියලා. ඒ අදුක්කම අසුඛ කියලා කියන්නේ වර්ණ රූපයේ ඇතුළේ තිබෙන දෙයක් නොවන නිසා. ඒ පිළිබඳව අපිට වර්ණ රූපය හඳුනා ගන්න මට්ටමේදී පාරමිතියක් කියලා අපි පහසටාවක් කියලා අපි දැනගන්න මට්ටමේදී එතනින් එහාට වෙන දෙයක් දැනගන්න පුළුවන් කමක් එතන නැත්නම් ඒක අසුරු කරගෙන පින්නසනේ අපිට පවතින්නේ බුදු සැප වේදනාවක් කියන දේ ගොඩනගෙන්නට හේතු නැති දුක් වේදනාවක් කියන දේ ගොඩනගෙන්නට හේතු නැති බුදු උපේක්ෂාවක් නැතිනම් අදුක්කම අසුක ස්වභාවයක් පමණයි ඒක ඉති වේදනාව කියනකොට වේදනාව පිළිබඳව මේ වේදනාවේ හට ගැනීම කියලා අපි දකිනකොට අපිට ඒක පේනවා. ඒකට අපි අර කතා කරපු විදිහට ඇහැ අනුසාරයෙන් වගේම කන, නාසය, වගේම දිව සහ කය කියන මේ ආධ්‍යාත්මික ආයතන ටිකට බාහිර දේවල් ස්පර්ශ වෙනකොට ඒකට ඊට අනුරූප වේදනාව කියන දේ උපදින්නේ කොහොමද කියලා. එන වේදනාවක් ප්‍රකට වෙන්නේම ස්පර්ශ ප්‍රත්‍යයෙන්. මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපන් වේදනාව කියන දේ නැවත ඇහැ පැත්තට අපි ගන්නවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපන් වේදනාව නැවත 60ක් දාලා අපි බලනවා. නැවත රූපේ පැත්තට අපි දාලා බලනවා. නැවත චක්කු විඥානයේ පැත්තට අපි දාලා බලනවා. ඒ විදිහට අපි වේදනාව බලනකොට අන්න අපිට බාහිර ආයතනයට යොමු වූ මනසක් ගොඩනගෙනවා. ඒකෝට මේ වේදනාව විඳින පුද්ගලයා මේ පැත්තෙන් හම්බ වෙනවා. ඒ පුද්ගලයාට වේදනාව විඳින්න පුළුවන්කම තියෙනවා කියලා හිතනවා. ඒකවලට වෙනස්නේ ඔහුට දුක් විඳින්න පුළුවන් මනසක් ලැබිලා ඒ මනසත් සමගම දුක කියන දෙයින් ඔහු පීඩාවටපත් වෙන මැදිලා ඔහුට මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන දුක කරා යන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. අන්න ඒ නිසා මෙන්න මෙතනදී අපි දුක කියන දේ නැතිනම් වේදනාව කියන දේ පවරා දීම බාහිර ඇහැට රූපයට චක්කු විඥාණයට නැවත ඒ පැත්තට දාලා බලන මෝඩකම දුර වෙන විදිහට අපේ මානසිකාරය භාවිත කරන්නට අවශ්‍යයි. ඒකට මේ වේදනාවේ සමුදය කියන දේ අපි දැක්කේ ඒ නිසා තමයි ස්පර්ශය නිසා මේක හටගත්තේ. ඒක ස්පර්ශය කියන දේ නිසා හටගත්ත දෙයක් නම් ස්පර්ශය නිසා හටගත්ත වේදනාව ඇත්තට තේිලා නොදකිය යුතු. මොකද ඒක ඇහැට විතරක් ඇති දෙයක් නෙමෙයි. ඇහැට පුළුවන් කමක් තිබුණේ නැහැ ඔබට ඒබඳු වේදනාවක් සකස් කරන්න. ඒ වගේම ඒක රූපයට විතරක් පුළුවන් කමක් තිබුණේ නැහැ ඒබඳු වේදනාවක් සකස් කරන්න. ඇහැ රූප දෙක නැත්නම් ඇහැ රූප ඇස පිළිබඳව පවස්තන රූපය දැන ගැනීම වශයෙන් උපදින චක්කු විඥාන හිතක් උපදින. එහෙනම් එතන ඒ හිතේ වේදනාව කියන දේ පේන්නේ නැහැ ඇහැ රූප පනවන්න පුළුවන් කමක් නැත්නම්. අද අපිට පේනවා එතකොට මේක මේ තුන්දෙනෙක් නිසා හටගත්ත දෙයක් මිසක මේක කොයි වෙලාවකවත් මේ හටගත්ත දේ මේකට පවනා දෙන්න පුළුවන් කමක් තියෙන දෙයක් නෙමෙයි. يعني මේ වේදනාව කියන එක ඇහැට පවරලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. වේදනාව කියන එක රූපය වෙත පවරා දෙන්නට පුළුවන් දෙයක් නෙමෙයි. වේදනාව කියන දේ චක්කු විඥාණයට පවරා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් මෙන්න මේ විදිහට අපි වේදනාව පිළිබඳව බලනකොට අපිට හම් වෙනවා ඉති වේදනාවේ සමුදය කියනකොට මේ වේදනාවේ හට ගැනීමයි කියලා දකිනකොට මේ ආයතන ටික ආයතන ප්‍රත්‍යක් කරන තැනක හටගන්න වේදනාවක් නේද කියන එක දකින්න පුළුවන්කම තියෙනවා. මෙබඳු වූ වේදනාවක් ඇති තැනක ඒ කියන්නේ කර්ම සහගත නොවන ඇහැට සැප දුක් සැප දුක් නොවන වේදනාවක් ඇති වෙනකොට අපි ඒක නැවත සැප දුක් වශයෙන් කල්පනා කරලා සුඛ සෝමනස් විදිහට හිතලා ඒ වගේම මධ්‍යස්ථ විදිහට හිතලා නැවත මනසින් ඒක බාහිරට නැඹුරු වෙන එක වැරදි කියලා ඔබට ඒක තේරුම් ගන්න පුළුවන්කම ඒක තේරුම් ගන්න පුළුවන්කම තියෙන විදිහට ස්පර්ශය පිරිසිදු දැකීම තුළ ස්පර්ශය කියන එක හටගත්තේ කොහොමද කියන එක දකිනකොට ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපන් වේදනාව ඇහැට පැත්තට හෝ රූපේ පැත්තට හෝ හිත පැත්තට හෝ දකින්නේ නෑ ඔබට පේනවා එතකොට මේක මේ හේතු ටික නිසා සකස් වන දෙයක් ඒකයි චිත්ත වේදනාවේ සමුදය කියලා කිව්වේ ඒ වගේම චිත්ත වේදනාවේ අස්තංගමෝ මේක වේදනාවේ අස්තංගමයයි කියනකොට ස්පර්ශ නිරෝධය වෙනකොට සංඥාවේ එකතු නැති වෙන යනකොට මේ එකක් එකක් හරි නැති වෙනවා නම් සිදෙනම හෝ නැති වෙනවා නම් මේක පණවන්න පුළුවන් කමක් නැත්තේ නෑ ස්පර්ශය නැති වෙන්නේ වේදනාව කියන දේ නැති වෙනවා ස්පර්ශය මේ තුන් දෙනා එකතු තියනවා කියන එක නැති වෙලා යනකොට මේක ඉතුරු නැතුව නැති වෙලා යනවා ඒ මොහොතේ හටගත්ත ඒ මොහොතේ ඉතුරු නැතුව නැති වෙනවා මේක නැවත කවදාවත් ආයේ උපදින්න පුළුවන් කමක් නැත්තේ නෑ ඒක නැවත හට ගන්නවා කියන බවකට ඒක යෙදෙන්නේ නෑ එතකොට කලින් ඇති කරගත්ත වේදනාව ඔබට නැවත දකින්න පුළුවන් කමක් නැහැ. නමුත් මේක අපි ලෝකේ නොදකින නිසා තමයි පින්නතුනේ අපි හිතන්නේ. කලින් දකින දේවල් ආපහු දකින්න පුළුවන්. ඒ නිසා කලින් ඔබ සුවසම්නස වින්ද කියලා හිතපු තැන් වලට ඔබ නැවත ඒ තැන දැකලාම ඔබ සතුට වෙන්නේ නැත්නම් කලින් ඔබට සැපක් සුවසම්නසක් දැනුණු සින්දුව අහලම ඔබ ඒක නැවත සතුට උපද ගන්න හිතන්නේ. ඒකට ඔබ හිතන එක බාහිර තියනවා කියලා. නමුත් යථාර්ථය තමයි කවදාවත් ඒක බාහිර තිබුණ දෙ නෙමෙයි. ඒ පිළිබඳව තමන් තමන්ගේ මනස තුළින් උපද්දගෙන විඳපු දෙයක්. ඒකට ඒ උපද්දගෙන වෙන්නේ අර ස්පර්ශය නිසායි වේදනාව ඉපදුනේ. ස්පර්ශය නැති වෙනකොට වේදනාව නැති වෙනවා කියලා ස්පර්ශයේ ඇත්ත නොදන්නාකම නිසා තමයි ඔබට ඒ අවබෝධය ඒ මූලකම නිසා ඇති වුණ දේ ඇති වුණේ. ස්පර්ශය නිසා හටගත් ධර්මයේ ස්පර්ශ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියන එක ඔබ දන්නවා නම් ඒක දකින්නවා නම් ඉන්නතුනේ ඔබට එතන කර්ම සංකේලස් කොට නැගෙන්නේ එනිසා ස්පර්ශය නැති වෙනකොට වේදනාව ඇති වෙනවා ඒ වගේම අපිට පුළුවන්කම තියෙනවා තව පරයයන්ගෙන් මේක කතා කරන්නට තව පරයයන්ගෙන් මේක තේරුම් ගන්නට කොහොමද අපි වේදනාව පිළිබඳව පරිග්‍රහණය කරනකොට ඉන්නතුනේ අපිට පුළුවන්කම තියෙනවා මේ වේදනාව ඉපදුනේ කොහොමද අවිද්‍යාව කර්ම සංඛා ස්පර්ශ කියන මේ දේවල් නිසා තමයි ඉපදුනේ අවිද්‍යාව කර්ම සංඛා ස්පර්ශය නිසා වේදනාව කියන දේ උපදින්නේ. වේදනාව නිකම්ම ඇති වුණ දෙයක් නෙමෙයි වේදනාව කියන දේ ඇති වෙන්නට පාදක වුණා අවිද්‍යාව, කර්මය, සංඛාව කියන දේ. අවිද්‍යාව, කර්මය සහ සංඛාව කියන දේවල් වේදනාව ඇති කරන්නට පාදක වෙනකොට අපිට කතා කරන්නට වෙනවා අවිද්‍යාව, කර්ම, සංඛා මේ දෙයට පාදක වෙලා තියෙන්නේ කොහොමද කියන දේ. ඒ කියන්නේ පැත්තකින් අපිට ප්‍රතිසන්දි විපාකය පැත්තෙන් අපිට කතා කරන්න පුළුවන්කම දෙනවා. ඒ බෞද්ධසකට ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ දැසගත් නිසා තමයි නැවත නැවතත් නැවත නැවතත් මේ ප්‍රසාද සකස් කරමින් ඒ බාහිර රූප එතනට ප්‍රසාදයන් කරා පස් වෙන්නට පුළුවන් මහා භූත පිළිබඳ උපාදාය රූපයන් සකස් කරන්නේ ප්‍රසාද රූප ටික සකස් කරන්නේ එතකොට මේ පෙර අවිද්‍යාව, පෙර කර්මය, ඒ පෙර සංස්කාරව කියන දේ ඒ පැත්තෙන් උපස්තම්භක වෙලා තියෙනවා වර්තමාන මේ ආහාර පැත්තෙන් උපන්නා වූ ප්‍රසාද රූප ටික හදන්නේ. එතකොට ඒ විදිහට ඇති වුණ තැනක තමයි අර විදිහට ස්පර්ශය කියන දේ ඇති වෙන්නේ. කියන බාහිර රූපයක් ඇවිල්ලා ගැටෙන්නේ අර හේතු ටික තිබුණොත් තමයි. එතකොට ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි වේදනාව කියන දේ උපදින්නේ වර්තමානයේ තුල තියෙන දේ හැටියට අපිට ඒ විදිහට අපි කතා කරනකොට අපිට දකින්න පුළුවන් ස්පර්ශය කියන දේ නිසා හටගත්ත වේදනාවක් කියලා. දැන් ස්පර්ශය නිසා හටගත්ත වේදනාව කියන දේ පින්නතුනේ අපි දකිනකොට අපිට පේනවා ස්පර්ශයේ හේතු නිසා හටගත්ත ධර්මයක් නම් හේතු නැති වෙනකොට ඵලය නැති වෙනවා. මේක තියෙන්න පුළුවන් කමක් නැති වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. හේතු නිසා නම් යම් දෙයක් සකස් වෙන්නේ හේතු නැති වෙනකොට ඒ ඵලෙ නැති වෙන්න ඕනේ. ඒක තමයි ඒකේ තියෙන ලක්ෂණය, ඒක තමයි ඒක ස්වභාවය. හේතු මත රඳා පවතින දේවල් හේතු නිසා හටගත්තා නම් හේතු නැතිනකොට නැති වෙනවා. හේතු පටිච්ච සම්භූතං හේතු මංගා නිරුද්ධති. හේතු නිසා හටගත් ධර්මය හේතුන්ගේ බිඳී යෑමෙන් බිඳී යනවා. ඒකට මෙන්න මේ හේතු නිසා හටගත් හේතු හේතු නැති වෙනකොට නැති වෙන මේ ලක්ෂණය පිළිබඳව ඔබට දකිනකොට වේදනාව පිළිබඳව ඔබට පුද්ගල දෘෂ්ටියක් ඇති වෙන්නේ වේදනාව පිළිබඳව ඔබට නිත්‍ය සංකල්පතාවක් ගොඩනගන්නේ ඒක පවතින දෙයක් හැටියට ඔබට හිතෙන්නේ එතකොට වේදනාව පිළිබඳව පවතින දෙයක් නැත්නම් වේදනාව පිළිබඳව පවතින මාව හම්බ වෙන්නේ තමාව හම්බ වෙන්නේ දැන් අපිට වේදනාව පිළිබඳව පවතින තම හම්බ වෙනකොට වේදනාව පිළිබඳව වේදනාව විඳින පුද්ගලයෙක් හම්බ වෙනවනේ මේ ආත්මය ගැන නැතිනම් මේ කෙනා තමයි වේදනාව විඳ විඳ ඒ ඒ තැනට යන්නේ මෙතනින් තව තැනකට යන්නේ මේ කලින් විඳපු මට තමයි දැන් මේක ඇහිලෙන්නේ කලින් රූපේ දැක්ක රූපේ දකින්නකොට ඔබට ඒ පිළිබඳ දුක්ඛම සුඛ වේදනාවක් ඇති වෙනවා ඉදිරිපසින් තියෙන දෙයක් නැතිනකොට එතකොට මේ වේදනාවත් එක්කම වේදනාවට අනුරූපීව වේදනාව ඇති වුණ තමන් මේකත් ඉන්නවා කියලා හිතනවා ඒ තමන්ට පුළුවන්කම තියෙන ඊළඟට ඇති වෙන දරුව දිහා බලනකොට පුළුවන් සම්මතක් ඇති වෙනවා අර කලින් අර දේ දැකපු මටම කියන එක ඇතුලේ ඒ දේ විඳපු මම තමයි දැන් මෙතන මේ සතුට විඳින්නේ. ඒ මට තමයි දුක විඳින්නේ. හැම වෙලාවකදීම වේදනාව ඇසුරු කරගෙන ඔබ මේ පැත්තේ පුද්ගලයෙක් එකතු කරගන්නවා. පුද්ගල භාවය රැස් කරගන්නවා. දැන් මේ ඉන්න පුද්ගලයාට තමයි විඳින්න යන්න පුළුවන්කම තියෙන්නේ. විඳ විඳ ඒ ඒ තරමට පස් වෙන්න පුළුවන්කම තියෙන්නේ දැන් ඔය ඉන්න පුද්ගලයාට. ඒකට අන්නේ පුද්ගලයාට විඳින්න ඒ ඒ තැනට යන්න පුළුවන් කියන මොනකම අයින් වෙන්න තමයි. මේ නිත්‍ය සංකල්පනාව දුර වෙන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ වේදනාවේ අනිත්‍ය ලක්ෂණය පිළිබඳව අපිට දේශනා කරන්නේ. ඒකට අපි වේදනාව පිළිබඳව මූලික දේ හඳුනාගෙන මේ වේදනාව අටගත් ආකාරය ගැන අපි බලනකොට අපිට පේනවා මේ වේදනාව කියන දේ හේතුප්‍රත්‍යයෙන් උපදෝපණයක්. අර විදිහට ස්පර්ශය නිසා වේදනාව ඉපදුනේ. ස්පර්ශය කියන දේ ගොඩනගන්න අවිද්‍යා කර්ම සංහා කියන දේවල් පාදක වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට වේදනාව කියන දේ හේතු නිසා සකස් වෙච්ච දෙයක්. ඒ වගේම ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරුද්ධ වෙනවා. ස්පර්ශයෙන් නැති යනකොට ස්පර්ශ නිරෝධයෙන් වේදනාව කියන දේ නිරුද්ධ වෙනවා. ඒ වගේම අවිද්‍යා කර්ම සංහා කියන මේ වර්තමාන හේතු ටික නැති වෙලා යනකොට අනාගතයේදී ඔබ ඔබට මෙබඳු වේදනාවක් විඳින්න තියෙනවා නම් ඒ වේදනාව අනුස්පාදයට යනවා නැවත නොහත ගන්න බවට යනවා අවිද්‍යා කර්ම සංඛා කියන මේ හේතු ටික අද ඔබ දුරු කරනවා නම් ඒක දුරු කරන්නේ කොහොමද අර වේදනාව පිළිබඳව යථාභූතය අවබෝධ කරගෙන ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුණු වේදනාව ස්පර්ශ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියන්නේ එතකොට ඔබට වේදනාව පණවන්නට දෙයක් ලෝකේ හම්බ වෙන්නේ නැහැ අන්නේ ලෝකේ දෙයක් හම්බ වෙන්නේ නැති වෙනකොට අනාගතයේට වේදනාව ලබන්නට සුදුසු මට්ටමේ කර්මාභියෝහණයක් කර්ම රැස් කර ගැනීමක් ඔබ සිදු කරගන්නේ. එබඳු වූ කර්ම රැස් කර ගැනීමක් ඔබ සිදු කරගන්නේ නැති වෙනකොට අන්න ඔබට කියනවා මේ මට්ටමේ වේදනාවෙන් මිදුණ කෙනෙක් කියලා. වේදනාවේ අනිත්‍ය දැකලා වේදනාවෙන් මිදුණ කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. මේක එක පැත්තකින් සාක්ෂණයක්. පැත්තකින් එක නුවණින් උපදවා ගත යුතු ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ කරගත යුතු දෙයක්. එක පැත්තකින් හේතු ටික දැකලා හේතු ටික නිසා හටගත්ත දෙයක් පිළිබඳව ඔබට තිබුණු නිත්‍ය සංකල්පනාව දුරු කරලා මතු උපදින්න තියෙන හේතු ටික ඉවත් කරලා දානවා. ඒ වගේම තවත් පැත්තකින් අපිට වේදනාව කියලා දෙයක් අසුරු කරන්න පුළුවන් නම් වෙනම වේදනාව කියන දෙයක් රූපේ නිසා ඇතිවන දෙයක් හෝ සංඥාව නිසා සංස්කාරය නිසා විඥානය නිසා හෝ මේ ධර්මයන් අසුරු කරගෙන තියෙන දේවල් පිළිබඳව අපිට විඥානය පිටිත කරන්න පුළුවන් නම් ඒ කියන්නේ රූපය පිළිබඳ වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ ඕන දෙයක් පිළිබඳව ඒක අපි කියනවානේ විඥානස්ත්‍යතියක් කියලා. ඉතින් මේ විඥානස්ත්‍යතියක් ලෙස සැලකීමේදී ඒකට වේදනාවක් අයිති වෙනවා. වේදනාව අනුව ඔබ මේ වේදනාව අපිට කරනවා නම් වේදනාවට අයිති දේවල් පිළිබඳව කියන වේදනා සංඥා දෙක නැවත පවරා දෙනවා නම් රූපේ පැත්තට, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශයේ කියන දේවල් පැත්තට අන්න එතන යෙදෙනවා ඔබට වේදනාව කියන දේ රූපයෙන් එන වේදනාවක් කියලා. ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශයෙන් සහ අරමුණු තුලින් එන වේදනාවක් කියලා ඔබට වේදනාව පිළිබඳව වර්ගීකරණයක් තියෙනවා. ඔබට ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුණු වේදනාව දකින්න නැත්නම් ඔබට වේදනාව කියන දෙයට අයිති සාමීක්ෂයක් කියන තැනක් හම්බ වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ දේ තුලින් තමයි මේ වේදනාව ආවේ කියලා. ඒ කියන්නේ වේදනාව විඥානයේ වේදනාව නිස්සය කරගෙන කියනවා. කොහොමද මේ වේදනාව මේකට අයිති කියලා විඥානයේ වේදනාව නිස්සිත කරගෙන තියෙනවා. විඥානය වේදනාව නිස්සිත කරගෙන පවතිනකොට පින්නතුනේ වේදනාවට අනුරූපව විඥානය පවතිනකොට අන්න ඒ වේදනාව අරබයා ඒ කියන්නේ ඒ වේදනාව පිළිබඳව ඉතර තියෙන නොදන්නාකම. ඒ ස්පර්ශයෙන් සාහගත කියලා දන්නේ නැහැ. ඔබ වේදනාව පිළිබඳව වේදනාවේ තරස්මක් පිළිබඳව කල්පනා කරනවා. ඒ වේදනාව තියෙන මේ මේ දේවල් මතයි කියලා ඔබ ඒක බාහිර ආයතනයන් පැත්තට නැඹුරු කරලා ඔබ දකිනවා. එතකොට මේ වේදනාව විඥාණයෙන් නිස්සිත කරගන්නට ඔබට වේදනාව කියලා වෙනම දෙයක් හමුවන්නට හේතු වෙනවා අර බාහිරට පතිත කරන බලනකම. දැන් තොච්චරිය අපිට දකින්න පුළුවන්. ඒ තොච්චරිය තේන්නේ අපිට යම් දෙයකට පපිත වුණාමනේ. අපි හිතනකො ලේසර් එකක් කියලා. දැන් ලේසර් එළියක් ලේසර් තොච්චරිය එළියක් අපිට පේනවා යම් තැනකට පපිත වුණාට පස්සේ. දැන් මේක යම් තැනකට පපිත වෙන්නේ නැත්නම් මේක යම් ප්‍රශ්නයක් මතට යම් අපිටක් මතට පපිත වෙන්නේ නැත්නම් එතකොට පපිත නොවන දේ ඔබට දකින්න පුළුවන් කමක් නැහැ. ඔබට දකින්න පුළුවන්කම තියෙන හැම වෙලාවකදීම පසිත උනොත් විතරයි යම් තැනක. ඒකත් ඒ විදිහට අපිට තියෙන මනෝභාවය ඇත්තටම අපිට තියෙන්නේ ඒ බාහිරට ඒක පසිත කරලා බලන කමක්. ඒ කියන්නේ දැන් අර ලේසර් එකේ කතාව වගේ ඒ කියන්නේ ඒක බාහිර මතු පිටකට පසිත වුණාම පේනවා වගේ තමයි විඥාණයට පසිත වෙන්න තැනක් ලැබුණොත් විඥාණයට යම් තැනකට පිහිටා සිටින්න තැනක් ලැබුණොත් තමයි ඒක අපිට ප්‍රකටව පෙනෙන්නේ. ඉතින් වේදනාව කියන දේ අසුර කරන්න ලැබෙන්නේ හැම වෙලාවකදීම මේ වේදනාව කියන දේ ප්‍රකටව පේන්නේ මේ වේදනාවට අයිති තම දේවලුත් එක්ක අපිට. ඒක තමයි විඥාණයට පුළුවන්කම තියෙන වේදනාව නිස්සය කරගෙන පවතින. ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හතගෙන ස්පර්ශ ප්‍රත්‍යයෙන් නිරුද්ධ වෙනවා කියලා දැක්කොත් විඥාණයට වේදනාව නිස්සිත කරගන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ වේදනාව නිස්සිත නොවන තැනට අපිපත් වෙන්න තරම් මේ වේදනාවේ තියෙන යථා ස්වභාවය අවබෝධ කරගන්නට යථා ස්වභාවය අවබෝධ කරගන්න අවශ්‍යයි කියන තැනම කියනවා අයථා ස්වභාවයකුත් කියනවා කියන්නේ. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ නොදන්නාකම කියන්නේ. ඒකට අවිද්‍යාව නිසා හැදෙනවා කියලා කියන්නේ අවිද්‍යාව සම්භූතං කියලා කියන්නේ අවිද්‍යාව නිසා හටගන්නවා කියනකොට. මෙතනදී මේ අවිද්‍යාව කියන දේ ප්‍රත්‍ය කරගෙන තියෙන අවිද්‍යාව නිසා හටගන්නවා කියන දේ ගැන කතා කරන්න පින්නතුනේ නොදන්නාකම හේතුයි නොදන්නාකම කියන දේ ප්‍රත්‍ය වෙලා තියෙනවා අපිට මෙන්න මේක ගොඩනගන්නට වේදනාව ඇසුරු කරන්න පුළුවන්කම හදලා දෙනවා. ඒ වගේම එතන අවිද්‍යා කර්මය කියන එකට නැවත නැඹුරු වෙනකොට ඒක කුසල හෝ අකුසල වශයෙන් එක්ක ලෝභ වශයෙන් හෝ එක්ක අලෝභ වශයෙන් හෝ ඔබේ ඒ පිළිබඳ කර්මාවියෝහණයක් තියෙනවා. කර්ම රැස් කර ගැනීමක් තියෙනවා. එතකොට එතන කර්මය තියෙනවා. ඒ වගේම එතන මේ වේදනාව පිළිබඳව පවස්නා ප්‍රශ්නාව තියෙනවා. සැප වේදනාවක් නම් සැපේ පිළිබඳව පවස්නා ප්‍රශ්නාවක් දුක් වේදනාව පිළිබඳව නම් දුක පිළිබඳව පරිගය වුණා සමන්ත ස්කන්ධ ටිකට යෙදෙන ප්‍රශ්නාව කියන දේ හෝ නියෝජනය වෙනවා. ඒකට අවිද්‍යා කර්ම සංහා කියන මෙන්න මේ හේතු ටික යෙදුණු තැනක ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපන් වේදනාව ඔබට නැවත නැවත ඇසුරු වෙමින් පවතිනවා. ඒ නිසා මෙන්න මේ කාරණාව ඔබ නැවත නැවතත් හොඳින් තේරුම් ගන්නට ඕන කොහොමද මේ දේවල් ගොඩනැගිලා තියෙන්නේ කියලා. ඒකට අපි දැක්කා අවිද්‍යා කර්ම සංහා කියන හේතු ටික අපි ගත්තේ කොහෙන්ද කියලා. ඒ කියන්නේ ඒක අපි මෙතනට අදාළ කරගත්තේ අපි ප්‍රධාන වශයෙන් අර පුරාණ හේතු ටික නිසා සකස් කරගත්තා. මේ මේ මේ භවයේ නැති මේ වස්තව සැකසෙන්නට හේතුන හේතු ටික පැත්තේ. ඊට පස්සේ අපි දැන් මේ වර්තමානයේ තියෙන ස්පර්ශය කියන දේ මූලික කරගෙන කතා කරනවා. එතකොට අපිට පේන වේදනාව කියන දේ හේතු නිසා සකස් වෙන ධර්මයක්. ඒ වගේම මේ හේතු නැති වෙනකොට වේදනාව කියන දේ නැති වෙලා යනවා. හේතුවට වේදනාව කියන දේ මේ මොහොතේ හේතු නිසා හටගෙන මේ මොහොතේ නැති වෙලා යන දෙයක් හැටියට දකිනකොට අපිට වේදනාව පිළිබඳව අනාගතයේට යම් නිමිති ගොඩනගා ගන්නට තියනවා නම් ඒබඳු වූ දේවලුත් අපිට නැති වෙලා යනවා. ඒ නිසා විද්‍යාවගේ නිරෝධයෙන්ම වේදනාව නිරුද්ධ වෙනවා කියන්නේ. කර්මයේ නිරෝධයෙන්ම වේදනාවේ නිරෝධය වෙනවා. සංහාවගේ නිරෝධයෙන්ම වේදනාවේ නිරෝධය වෙනවා. ස්පර්ශයේ නිරෝධියම වේදනාවේ නිරෝධය වෙනවා. ස්පර්ශයේ නිරෝධය කියන දේ වර්තමානයේ තුල සාක්ෂාත් කළ හැකිද? එතකොට අවිද්‍යා කර්ම සංහා ආහාර කියන දේවල් උපදින අවිද්‍යා කර්ම සංහා කියන ටික උපදින්නේ නැතුව යනවා. එතකොට අනාගතයේ තිබඳු වූ ප්‍රතිලාභයක් සිද්ධ වෙන්නේ එතකොට මෙන්න මේ විදිහට ස්පර්ශය පිරිසිදු දැකීම තුළ ඔබට වේදනාවෙන් මිදෙන්නට පුළුවන්කම ඒ නිසා ඉති වේදනා කියනකොට මූලික ලෙසම ඔබ වේදනාව හඳුනාගත යුතුයි. ඉති වේදනාවේ සමුදය කියනකොට වේදනාවේ හටගත් ආකාරය ගැන කතා කරනකොට ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින වේදනාව පිළිබඳව ඔබ අවබෝධ කරගත යුතුයි. ඒ වගේම ඉති වේදනාවේ අස්තංගමෝ කියනකොට මේ වේදනාවේ අස්තංගමී කියලා කියන්නේ ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධයටපත් වීමයි කියන එක ගැන ඔබ තේරුම් ගත යුතුයි. මෙන්න මේ විදිහට ඔබ වේදනාව පිළිබඳව තේරුම් ගන්නකොට ඔබට පේනවා වේදනාව නිත්‍ය වූ දෙයක් නෙමෙයි වේදනාව අනිත්‍ය වූ දෙයක් වේදනාව හේතු නිසා සකස් වූ සංකත ලක්ෂණයන්ගෙන් යුක්ත දෙයක් ඒක විපරිණාමයට පත් වෙන දෙයක් මේ මොහොතේ හටගත්ත දේ ඊළඟ මොහොතේ ඉන්න පුළුවන් කමක් නැහැ ඒක මොහොතින් මොහොතට නැතු යන දෙයක් මේ විදිහට ඔබට වේදනාව පිළිබඳව මොදින් නුවණින් කල්පනා කරන්නට පුළුවන්කම තියෙනවා මේ වේදනාව පිළිබඳව ඔබ දක්වන මේ සංයාවට කියන අනිත්‍ය සංයාව කියලා අර රූපය ගැන කතා කළා වගේම පින්නතුනි දැන් අපිට පුළුවන්කම තියෙනවා මේ විදිහට වේදනාව පිළිබඳව අනිත්‍ය අනුව දකින්න වාසය කරන්නට. ඒක අනිත්‍ය සංඥාවටයි. මේ විදිහට වේදනාව පිළිබඳව අනිත්‍ය අනුව දකින්න වාසය කරනකොට ඒ පිළිබඳව දේශනා කරන සබ්බං කාමරාගම් පරියාදීති. සියලු කාමරාගය දුරු කරනවා. කෙනෙක් මේ විදිහට වේදනාව පිළිබඳව අනිත්‍ය අනුව බලමින් වාසය කරනකොට ඔහු අබ්බං කාමරාගම් පරියාදී. සියලු කාමරාගය දුරු කරනවා. අබ්බං රූප රාගම් පරියාදී. සියලු රූප රාගය කියන දේ දුරු කරලා දානවා. අබ්බං භව රාගම් පරියාදී. සියලු භව රාගය කියන දේ දුරු කරලා දානවා. ඒ වගේම අබ්බං අවිද්‍යාව පරියාදී. සියලු අවිද්‍යාව කියන දේ දුරු කරලා දානවා. සම්බං අස්මිමානං සමෝපනති. ඒ අස්මිමානේ වෙමින් කියන හැඟීම දුරු කරලා දානවා. ඇයි ඔහුට දැන් කාමරාගයේ පැවැත්වීම සඳහා ඔහුට ලෝකේ වේදනාවක් ඇති වෙන්නේ ඔබ කැමති වෙන්නේ හැමදාම තණ්හා කරන්නේ ඒ තියෙන වේදනාවටයි ඔබ තණ්හා කරන්නේ අප වේදනාවට තමයි තණ්හා කරන්නේ සෝමනස්සයට තමයි තණ්හා කරන්නේ එතකොට දැන් අපි ස්පර්ශය කියන දේ තේරුම් ගත්තොත් ස්පර්ශය නිසා වේදනාව ඉපදුනා කියන දේ අපි හොඳින් තේරුම් ගත්තොත් වේදනාවේ ඇතිවීම සහ නැතිවීම කියන දේ දැක්කොත් අපිට පේනවා වේදනාව පිළිබඳව අපිට සතුටු වෙන්න තැනක් නැහැ නේද? ඒක හේතු නිසා සකස් වෙන දෙයක්. ඒ සංකත ලක්ෂණය දකිනකොට අර වේදනාව පිළිබඳව පිළිසා සිටින මනෝභාවය අපිට නැහැ. ඒකට වේදනාවෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඒකයි වේදනාව දැකීමෙහි ස්වභාවය වෙන්නේ. ඒකට එතන කාම රාගයේ තියෙන කාමෙන් ඇලෙන්න තනක් ලෝකෙ තුල හම්බ වෙන්නේ නැහැ. එයා වේදනාව කියන එක සත්පුද්ගල ප්‍රඥප්තිය අනුව දකින්න එයාට හම් වෙනවා වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් අපිට වේදනාව ස්පර්ශ නිරෝධය නිරුද්ධයි කියලා. ඒකට එයාට මේ වේදනාව පේන්නේ ලස්සන රූප පැත්තේ තියෙනවා කියලා. මිහිරි ශබ්දයක් ඇතුලේ තිබිලා තමයි වේදනාව එන්නේ කියලා එයා හිතන්නේ. එයා ස්පර්ශය නිසා ඇති වෙන වේදනාව රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පැත්තට දාලා බලන්නේ. අන්න ඒක මොඩකමක් නොකර ඉන්නකොට එයා වේදනාවෙන් මිදෙන තැනකටපත් වෙනවා. වේදනාව දුරු කරන තැනකටපත් වෙනවා. ඉතින් අනේ වේදනාව දුරු කරන තැනකටපත් වෙනකොට එයා මේ අනිත්‍ය සංඥාව දිනු කිරීම තුළින් එයා ලබලා තියෙනවා සබ්බං කාමරාගම් පරියාදීති කියන මට්ටම. ඒකට සබ්බං රූපරාගම් පරියාදීති කියලා කියන්නේ රූප රාගය දුරු කරනවා. ඒ වගේම සබ්බං භවරාගම් පරියාදීති කියන්නේ මේ අවසිනවා කියලා ගත්ත භව රාගය දුරු කරනවා කියන එක. ඉතින් මෙන්න මේ විදිහට සියලු කෙලෙස් නැසන්නට ඔහුට පුළුවන්කම තියෙනවා මේ දර්ශනය තුළ මේ දැක්ම තුළ. එනිසා ඔබ සම්ප්‍රමාදීව මේ දැක්ම සඳහා උත්සාහවත් වන්නට කියලා ඔබට බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. හොඳයි අපි අද සිද්ධ කරගත්ත මේ විදිහට සියලු කුසල ධර්මයන් අනුමෝදන් කළ යුතුයි අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය මංකඩොල සුදස්සන ස්වාමීන් වහන්සේට මංකඩොල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතුම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ආකාසත්තාච බුම්මත්තා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං බෝධිහන්තු සිවං පදං ඒ වගේම ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කළොත් ඔබ සෑම සිළු දිනාටත් ඔබට මේ ධර්ම ලාභය ලබා දෙන්නට කටයුතු සියල්ල සංවිධානය කළ ඉරු මාධ්‍යාලයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සිළු දිනාටත් නිරුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසාගෙන උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා.